යුඑස් මහත්තයා ස්වාමීන් වහන්සේ දැන් ඔය උත්තරට ඔය කියපු කාරණාවටම ඒ කියන්නේ දැන් නිින්දෙදී සිහිය පවත්නවා කියලා කියන්නේ සිහිය තුළ ඉන්නවා නොනිදා කියන එකද නෑ ඒ කියන්නේ නිින්ද කියන එක වෙනම කාරණයක් සිහිය පවත්නවා කියන එක වෙනම කාරණයක් දැන් අපිට ඕක පටලවෙන්නේ මේ තීන මිද්දයයි නිින්දයි දෙක එකක් හැටියට අපි හිතාගෙන ඉන්නවා තීන මිද්දේ කියන්නේ නිନ୍ଦ නෙමෙයි. තීන මිද්දේ කියලා කියන්නේ සිතේ අලස ගතිය. දැන් බුදුරජාණන් වහන්සේට සිතේ අලස බවක් නැහැ. උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. හැබැයි තථාගතයන් වහන්සේ සතපෙනවා, නිදා ගන්නවා. රහතන් වහන්සේ තීන මිද්දේ දුරු කරලා සියලු කෙලෙසුන් නැසලා නිසා. එතකොට තීන මිද්දේ කියලා කියන්නේ මේ අකුසල් සිත්වල යෙදෙන චෛතසික ධර්මයක්. ඒක කුසල් සිත්වල යෙදෙන්නේ නැහැ. එතකොට අකුසල් සිතෙත් සසංකාරික සිත්වල තමයි තීන මිද්දේ යෙදෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලා ඒ ක්ලේශය අහෝසි කරලා නිසා උන්වහන්සේලාට කිසිම මොහොතක තීන මිද්දයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලා සැතපෙනවා. ඒ සැතපෙන්නේ කයට විවේක දෙනවා. කයට විවේක දුන්නයි කියලා අපේ සිත කාගේවත් සිත නිදියන්නේ සිත මොකද සිතට නිදාගන්න බෑ සිත අරමුණු ගන්න ඕන. හැම මොහොතකම අරමුණු ගන්නවා ඒ සිත නිරුද්ධ වෙනවා යලිත් අරමුණක් ගන්නවා ඒ සිත නිරුද්ධ වෙනවා මෙහෙම චිත්ත පරම්පරාවක් හැටියටයි පවතින. එතකොට සිත මේ අරමුණු ගැනීමේ කාර්ය නැවැත්වුවොත් එහෙම එතනින් ඔක්කොම ඉවරයි. ඒ නිසා සිතට අරමුණු නොගෙන ඉන්න බෑ. සිත පවත්වන්න අරමුණු ගන්න ඕන. එතකොට මේ තීන මිද්දේ හැටියට මොකද්ද වෙන්නේ? ඒ අරමුණු ගැනීමේ වේගයත් එහෙමම තියෙනවා. ඒ ක්‍රියාවලිය එහෙමම ක්‍රියාත්මක කරනවා. හැබැයි සිතේ තියෙන අර ප්‍රසස්ත සක්‍රීය ගතිය බොහොම හැකිලෙනවා. එතකොට එහෙම හැකුළුනහම ඊට සාපේක්ෂව අපේ කයටත් යම්කිසි උදාසීන ගතියක්, ඕතුර ගතියක්, අලස ගතියක් මතුවෙන්නට පටන් ගන්නවා. ඉතින් නිින්ද කියලා කියන්නේ සිත ප්‍රබෝධමත්ව තියාගෙන ගතට විවේක දෙන ක්‍රමයක්. ඒ ඇත්තටම අපේ ගත පමණයි විවේක ගන්නෙ. අපි නිදාගත්තයි කියලා අපේ සිත අරමුණු ගන්න එකෙන් නවතින්නේ නැහැ. නමුත් දැන් ප්‍රතඥයෙන් හැටියට අපි නිදා ගන්නකොට අපට කයට විවේක දෙන අතරතුරේ සිත තීන මිද්දෙන් උදාසීන වෙනවා. එතකොට දෙකම එකට පටලැවෙනවා. අපට නිින්ද මොකද්ද, තීන නිද්දේ මොකද්ද කියලා හොයාගන්න බැරිය. ඉතින් දැන් අපි හරියට සිහිය පුහුණු කළොත් තීන නිද්දෙන් සිත නිදහස් වෙලා සිත සක්‍රියව පවතිනවා ගත සැහැල්ලුවෙන් නිදා ගන්න. ඒ කියන්නේ මොළය ස්නායු පද්ධතිය මේ සමස්ත පද්ධති ටිකට හොඳ සැහැල්ලුවක් ලැබෙනවා. මොකද දැන් මේ මේ මානසික පද්ධති හසුරවන්න ගියාමනේ කය සක්‍රිය වෙන්නේ. දැන් අපි නිදා ගන්නවා කියන්නේ මනසින් පද්ධති ටික හසුරුවන මට්ටමට ඇනවුම් කරන්න නැතුව ඉන්නවා. ඒ කියන්නේ ඇසින් රූප බලන්නේ නැහැ. එතකොට ඇසට සම්බන්ධව ස්නායු පද්ධතිය, මොළය, රුධිර සංසරණ පද්ධතිය මේ මේවා ඒතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කනෙන් ශබ්ද අහන්නේ නැහැ. දිවෙන් රස විඳින්නේ නාසයෙන් ආග්‍රහණ ගන්නෑ කයෙන් කය සක්‍රිය කරන්නේ එතකොට රුධිර සංසරණ පද්ධතිය අස්ති පද්ධතිය පේශි පද්ධතිය ඊළඟට මේ ආහාර ජීර්ණ පද්ධතිය මෞත්‍රලිංගික පද්ධතිය මේ මේ සියලු පද්ධතීන් එතකොට ස්වභාවිකව ඒවා සැහැල්ලු වෙමින් ඒවාෙහි අන්තර්ක්‍රියාකාරීත්වය ස්වභාවික தත්ත්වයටපත් වෙනවා අර මනසින් හසුරුවන් නැති වෙනකොට ඒක තමයි අපි නින්දෙදි කයට විවේක දෙනවා කියලා කියන්නේ එතකොට අර මනසින් ඇනවුම් විදී කය හසුරවන්න ගියාම කයට විවේකය නැති වෙනවා. එතකොට ඔන්න ඔය මනසින් කයට ඇනවුම් දෙන එක වලක් නවත්තලා තියෙන එක තමයි අපි නිදා ගන්නවා කියලා කියන්නේ. නමුත් අපි දැන් ප්‍රතඥ දැන් බුදුහාමුදුරුවෝ සහ රහතන් වහන්සේලා කරන්නේ ඒක. ප්‍රතඥයෙක් හැටියට අපි කරන්නේ සිතෙන් කයට නොම්දන එකක් නවත්තනවා සිත උදාසීන කරගන්න. එතකොට ඇනොම් දෙන්නෙත් නෑ සිත තුල සති සම්පජාඤ්ඤයකුත් නෑ. ඒ පටලැවිල්ල තමයි අපට වෙන්නේ. ඉතින් හරියට සිහිය පුහුණු කළොත් සිතෙන් කයට නොම් දීම නවත්තනවා. එතකොට කය විවේක ගන්නවා. හැබැයි සිත හොඳට සිහියෙන් සති සම්පජඤ්ඤයෙන් ඕනනම් සමස්තය තුල විදර්ශනාව පවත්වන්න පුළුවන් හරියට පුහුණු කළොත්. ඒක නින්දට කිසිම බාධාවක් නැහැ. මොකද නින්ද කියලා කියන්නේ සිත නැවැත්වීම නෙමෙයි සිතෙන් කයට නොම් දෙන එක. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජීවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන මේ පංච විඤ්ඤාණයන් ඇති කරමින් පංචේන්ද්‍රයන් සම්බන්ධ වැඩපිළිවෙල නවත්තනවා. නවත්තන හැබැයි මනෝවිඤ්ඤාණය නවතින්නේ නැහැ. මනෝවිඤ්ඤාණය ක්‍රියාත්මක වෙනවා. ඒ කවුරු සිහියෙන් නිදාගත්තත් අසිහියෙන් නිදාගත්තත් රහත් වෙලා නිදාගත්තත් ප්‍රත්‍යඥව නිදාගත්තත් මනෝවිඤ්ඤාණය නවතින්නේ නැහැ. ඉතින් අර මනෝවිඤ්ඤාණය උදාසීන වීමක් තමයි වෙන්නේ අර තීන මිද්‍යත් එක්කලා. ඉතින් එතකොට අපිට කයත් නිෂ්ක්‍රීය වෙනවා හිතත් දුර්වල වෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ප්‍රත්‍යඥයාගේ නින්දදී ඇති වෙන අර්බුදය. ඉතින් ඒක අඩු කරගන්න පුළුවන් කය නිෂ්ක්‍රියව නිසල්මන්ව කයට අවශ්‍ය විවේකයේ දෙන්නට පුළුවන් සිත උදාසීන කරගන්නේ නැතිව